පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒකත් මම හිතාවත් කල්පනා කළා. මේ ඇත්තට පොදු නැතිවම ගැඹුරු ධර්ම කරුණු කීපයක් කියලා නේදා ඒ ගැඹුරු ධර්ම ඇලීමට පුළුවන් විදිහට මේ අය සකස්වන්නේ. තවම අවුරුදු 10ක් වගේ ලකුණු ස්ථානයේ වහන්න අතර ධර්ම ඥානය ඇතිව ධර්ම අවබෝධය ඇතිව මේ ඇයිකේ දැනුම අවබෝධය බොහෝ දුරට අනුයි සත්‍ය සම්මතක් ඇතිවීමට කරන නිවන ප්‍රත්‍යමාව ප්‍රඥාව සතිය සමාධිය ඥානද දිනෙල නැති බවයි අපට ඇතිවෙන්නේ හැම දවසම බණ කතාම ආහාරය දෙකයි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ නිවනට එන්න ගන්න ධර්මයේ නිවනට යොමු කරලා දේශනා කරන ධර්මය. එනිසා අපි අද කල්පනා කළා මට මෙතන මේකම අදහස් තියෙනවා සූත්‍රයෙන් මේ ඇයිද පොඩි දේශනාවක් කරන්න ඕනේ කියලා. ඒක විශේෂයෙන්ම අද මේ ඇයිද කතාන්දරේ පොඩ්ඩක් කියනවා. ඊට පස්සේ දාසේ මහා සූත්‍රය අරලා දේශනා කීපයක් මම අපට සමාජයට කරන්න තියෙනවා. සමාජයේ දේශනා පහක් අපත් ඒ සඳහා වැය කරන්නට කරන්නට සිදුවෙන්න පුළුවන්. කොහොමවත් අපි ඒ දේශනාව කිරීමට හේතු වෙන ධර්ම කතාව පන්නේ නම් ප්‍රකාශ කරනවා කාටද තේරෙනවා ඒ කතාව. පහසුම සරල කතාවක්. කවුරුත් එක්කේ නිසා සාධාරණයි දේශනාව අහන්නේ. එතකොට දහසේ භාග සූත්‍රය වඩන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ ඒ සහජාන සූත්‍රය දේශනාකට වදාළේ බුදු පියාණන් වහන්සේ පුස්තකාවකින් වදනමාට. සිතා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී අධිකමනවද විසියේ දුම්නිකාර වදනමා අජාත කුමාරයාගේ කියා. ඔහු සෝවාන් වෙලා සිටියේ. මේක විරුණ ගාමරට ඈත සාක්ෂිලා කියලා තමයි තිබුණා. ඒ ඒ නගරයේ මුතියේ පුස්තකාලයක රජතුමා. මේ රජතුමා නෝරින් ආපෝ රජතුමා නෝරින් ගිය දෙලඳුන්නට අර පුස්තකාලේ රජතුමා සෑහීවන්නට පටන් ගත්තා. ඉතින් මේ සාහරතුමාට ප්‍රතිචාරය ලැබුවා. මේ අන්දමට දෙදෙනා නොදැන මිත්‍රත්වයට මිත්‍ර භාවයට පත් වුණා. මේ විදිහට විගුණ විදිහට පැහැදිලි වුණාම තමයි සිතන කාලය තුළදී දවසක් ඒ පුස්තකාද රජතුමා ඉතා වටිනා සමුළුයක් කොරෝනා වටිනා වස්ත්‍රයක් මේ නිසා තමයි මාතෘකාවක් තියෙනවා. ඉතා වටින අවස්ථාවක් වුණු කාර්යයක් මම කල්පනා කළා මේකත් මොකක්ද මම අහකට යවන්නේ ප්‍රතික්‍රියාවක් වශයෙන් කියලා. ඊට පස්සේ දුම්රිකා රජතුමා බුද්ධ ධර්මයේ ලෝකයේ පහළලා සිටිනාය ධර්ම දර්ශනයේ ලෝකයේ පහළලා සිටිනාය සංඝ රත්නයේ ලෝකයේ පහළලා සිටිනාය නමාසේ සිතෝ භගවා අරහං අරහං ගුණේ සිය සංඝා සම්බුද්ධ ගුණේ සිය විඥාන සම්පන්නය සුගතේ රෝති දුය අනුත්තර බුද්ධ ධම්ම කාලසේ ගුණේ සමන්නාමතය ඊළඟට සත්‍යා දීමනස්සාන ගුණේ සිය බුද්ධ භගවාය ආදී වශයෙන් බුදුමනස් වීමදී මේ මැදිලා බුදුරජාණන් වහන්සේ දැනට සමස්මවර ලෝකයාට දහම් දෙසනිසා ලෝකයා නිවන්මගට යොමු කර කර මහා කරුණාව වැඩ සිටින අය උන්වහන්සේ නිරන්තරයෙන් ප්‍රකාශ කරන භාවනා ක්‍රමයක් තියනය ආනාපානසති භාවනාව කියලා. මේ භාවනාව කරන්නේ නම් මොන කුණාදාරයකට හරි ආරණ්‍යයකට හරි දුක්ඛ මූලයකට හරි යන්නට ඕනේ මෙහිලා සිහිනේ උපවම ආස්වාද කරන්නට ඕනේ සිහිනේ උපවම ආස්වාද කරන්නට ඕනේ මේ විදිහට ආස්වාද ආස්වාද භාවනාව අනුකරණය කරමින් ධ්‍යාන සිත් උපදවන ආකාරය තියෙනවා මේලා මේක අනුවලට දාලා තවත් සම්ලෝකයෙන් වහලා බොහෝම හරතර ඇතුළු ඉරිස් සහිතවම පිටත් කර හැරියා සත්‍යතාවයි සමාවෙත එතකොට පණිවිඩය කියවුවා මේක බුදසභාව ඉඳගෙනයි කියවන්නට ඉදිකාරන්නට ඕන කියලා. උපසාද රජතුමානිතුවා මේකේ නම් කියන්නට දෙකම වචනාදී කියාගත් තියෙන ඕනේ නේ ඒකයි මේ සහතිකතරම ප්‍රතිපලා මුදලා මේක දිහා බලන්න කිව්වේ කියලා. කාටවත් දෙන්න තමයි සමාජීය රජමාන්තාවේ සිස්සෝ කමනේ දෙවිහිලා මේක දිගහැර දිගහැර බලනවා. පළවෙනි පිටහනවල තවත් කෙච්චියක් මේක දිගහනවල තවත් කෙච්චියක් මේක දිගහන ඒක ඇතුලේ තවත් කෙච්චියක් මේ විදිහට ඇතුලට ඇතුලට කියන බලනකොට මේ සම්පත්තිය කොහොමද ඒ වෙලෙම තියෙනවා ඒ සඳහන් වෙනවා බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය ලෝකයේ පහළ වී තියෙන බව මේ පුස්තකාවට යනවා ආර්ථික බුද්ධ ශාසනයේ දීපාලනයේ සමාන කරකේ ඒ ජීවිතයේ නිර්වාණය සාක්ෂාත් කිරීම සම්පාදනය සම්පූර්ණ ඔහොසත් වූ අදක්ෂිත කෙනෙක් ඒ දුක්ඛාද ගන්තුමාට දුක්ඛෝ කියන වචනය කන්න රසායන අසන්නට ඉතාම වචනයක් නා. අලාතරකින් නැහෙන්නට ලැබෙන වචනයක් බුදු කෙනෙක් පහළ වෙනවා සමා බුද්ධ කියන වචනات දුර්ලභයි. අහන්නට ලැබෙන්නේ තා කලාතුරකින් මේ විදිහට ඒ බුදුම බුදුරජාණන් වහන්සේ මෙදකම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනට පටන් ගන්නවා. දැන් අර බුදුගුණක් කියවන අරහන් ගුණය සම්මා සම්බුද්ධ ගුණය ආදී බුදුගුණ මේ බුදුගුණ කියවත්න කියවත්න උපසාගේ වෙනතුමාගේ සද්ධාව තව තවත් තව තවත් වැඩෙන්න පටන් ගත්තා. දැන් බලනවා ඊට පස්සෙ මේ මොනවද බුදුරජාණන් වහන්සේ භාවනාවස්තේ කරන්නට කියලා කියන්නේ අර අරණ්‍යගතෝ ආලෝකමූලගතෝ ආසඤ්ඤාගාරගතෝ ආරණ්‍යගත ගොස් දුක්ඛ මූලයකට ගොස් නැත්නම් මේ ශූන්‍යාගාරයකට ගොස් ඉතින් බැලුවා මම ඉන්නේ මේ ශූන්‍යාගාරයක නේ කිසි කෙනෙක් නැහැ ස්ථානයක් ස්ථානයක් සත්‍යබද්ධ නේක ශූන්‍යාකාරය මට සුදුසු වෙනතන බලනවා කිරීමට විශේෂ විපරණ කරනවා විස්සාවකින් කායන සංධාය පරිණ සංසතෙන් උපච්චය දෙස්වා බලක් බඳගෙන ඉස්තුව කඳ සමාගයේ සිංහේ පිටවගෙන ඉඳගන්න තෝරන ඒ විදිහට ඉඳගෙන සතෝ වාසසති සතෝ පස්සසති කියන සෝමාස්වාස කරන්න තෝරන්නේ සීනිය වතුම ප්‍රාස්වාස කරන්නට ඕනේ. මේ කුසාද රජතුමා කියන ධර්මයේ ප්‍රායෝගික වශයෙන් අනුගමනය කළා. මේ විදිහට ඔහු ඊළඟ කටයුතු කරන්නට කරන්නට පටන් ගත්තාට පසු ආර පාණයේ කුණේ ශක්තිය නිසාම ඔහුට පුළුවන් වුණා පළවෙනි ධ්‍යානය උපදවා ගැනීමට බැරි වේලාවක් යන්නට මැත්තේ. ඒකම දෙවන ධ්‍යානයක් ඉදදුවා ඒකම තුන්වෙනි ධ්‍යානයක් ප්‍රසදවා ඒකම හතරවෙනි ධ්‍යානයක් ප්‍රසදවා ගත්තා. දැන් මේ චිත්තකාරී සංඥා ධ්‍යානලාභී ඔහු මෙතෙක් කල හදකට කියලා විදී මහා දුක බව දැන් ඔහුට වැටහෙනවා. මොකද ධ්‍යානයකින් ලැබෙන සුවය, නිරාමිත සුවය, කාම ලෝකේ කාම වස්තුන් එක්ක ලැබෙන සුවය යන බලනකොට ඇත්ත වශයෙන්ම කාම ලෝකයේ සුවය මහා නිජානාවක් වගේ කුක්කුසාද රජතුමාට එනිසේ රැකුණේ ප්‍රත්‍යක්ෂ වුණේ අවබෝධ වුණේ. මේ විදිහට ප්‍රත්‍යක්ෂ වෙ යනකොට කුක්කුසාද රජතුමාට රජමානුභාව එපා වුණා රජදූරු රජපිරිස් කාර්යයෙන් අද සමාජයේ පිළිවෙල ආංශා පිරිස් ඔක්කොම එපා වුණා. ඔව් විතුවා මම පැවිදෙන්න ඕන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා. දැන් ඔව් කල්පනා කළා සමාධිය සැකසීමට අනිත් නෑදෑනෙක් කාලීනව ප්‍රකාශ කිරීමට මේ බව ඕ ඒ සෑම දෙයක්ම පිටුසාර සංසමා මහණියම ධානයේක වළක්වන්නට උත්සාහ ගත්තා. නමුත් ධානයෙන් ඉරියව්ව හදක් තිබෙන නිසා ධර්මයෙන් ඈතින් අතමනන්නාසේ ඌට අතවනන නිසා ඒ අයගේ හඳුන් වලට ඒ අයගේ නතර කිරීම වලට උපකාරී හදකමා හඳුන්වන්නේ නැහැ. සමාන පැවිදිේශයක් දක්වා දැන් ගමන් කරන බුදුරජාණන් වහන්සේ සෝසයා පැවැත්නුවර කරා. මේ විදිහට ගමන් කරමින් යන විට ඔහු පැමිණියා අර දිනසා රජතුමා ඉන්න රජදහා මුවරට. එතන ඉඳලා පැවැත්නුවරට තියෙනවා ආයතන 45ක් ඉඳලා ගමන් කරන විට කාලයේ මදි ඔහු කල්පනා කළා දැන් ශ්‍රමණ රූපයක් පඬිතුණෙක් නෙවෙයි කවුරුත් ඒකෙන් පිළිගන්නේ නැහැ ඒක නම් හොඳින්. ඔන්නදී අමාසන් කළට නවතින්න ඕනේ කිය. එහෙම බලනකොට මේ නතරේ තිබුණා මොබයිල් වැඩ කරන සංගමනේ වනන් හදන තැනක ආගන්තුකයන්ට නවතින්නට දැනෙන ස්ථානය. මොහොතින් විමසුවා මට නැත්නම් අද නවතින්නට පුළුවන්ද? ඕව අද කවුරුත් නැහැ. ඔබට පුළුවන් මෙතන නවතින්නට. ඕ ගියා ඒ කාමරයට ඒ මේ සිටිනවා දැන්සලට දැන් මොහොතින් සිටිනවා. බුදු ඥානන් වහන්සේ මේ අතරතුරදී මහා කරුණා සමාපත්තියෙන් ලෝ බලනකොට දා තෙන්නා පුස්තකාදී හදිතුමා මේ සමාස්ත්‍රාගෙන තැන්නවා ධර්මයේ ශ්‍රාවණ තැන්නවා ඔහුගේ ජීවිතය තව පවතින්නේ දවසයි මෙතන විට මේ කුක්කුසාර රජතුමාගේ ජීවිතේ නැති වෙනවා සැලැස්මවලට ඔහුට එන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආයතයේදී මරණයට පත් වෙනවා ඒ නිසාම ඔහුට ධර්මාවබෝධය දීම සඳහා මම යන්නට ඕනේ රජකම නුවර කරා කියන බුදුරජාණන් වහන්සේ පිළිතුරක් බුදු පියාණන් වහන්සේ පාගමනින් ලැබෙන නිසා කුක්කුසාර රජතුමා සාගෙන රජකම නුවරට වැඩියා දැන් බුදුරජාණන් වහන්සේට වඩින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මහා උච්චි සාධනාවේ සහිත සවනක් ගන්නලා දීප වේවා ලෝකයාට බුද්ධ ශ්‍රියෙන්න දෙන්නා. ලෝකයා ශ්‍රද්ධාවෙන් ලෝකයාගේ ඇත්තලින් ශ්‍රද්ධාවෙන් සඳහු වගුරුවා වගුරුවා බුදු පියාණන් වහන්සේට අවශ්‍ය නම් වඩින්නට පුළුවන්. මේ කිසි නොදන්නා සාමාන්‍ය මනුස්ස රූපයෙන්ම සමණන් මන්දස්තරවමිය මුකුත් නැතුව වඩින්නට පුළුවන් එදා බුදු පියාණන් වහන්සේ වැඩි සාමාන්‍ය මොහොතක් යන විදිහට අහසම වැඩිත් නෑ පාවන්න. බුදු පියාණන් වහන්සේ මේ කුම්භකාර ශාලාවට ගියා. එර එර ඒ අකාරයන් දිනසවා මට පුළුවන් දඩරේ මෙතන නවතින්න. අපෝ අද මේ මහාතුරු කෙනෙක් මේ ඇතුළේ ඉන්න ආසවිද්‍යා භූමියට ඇතුළු කෙනෙක්. ඔහු අවසර දෙනවා නම් කැමති මගේ අකමැත්තක් නැහැ. ඔබගෙන් මිනුලා අහන්නටය ඔබ කැමතිද මමත් මේකේ ඉන්නවා නම් බුදු පියාණන් වහන්සේ කියනවා දැන් පුස්තකාලයෙන් අහනවා මේ විස්සුව ඔබ කැමතිද මම මේ ශාලාවේ යදට නවතිනවාද? අපෝ මේ ශාලාව ඕනෑ තරම් ඉඳ තියෙනවා මට මොකෝ ඔබ ඔබතුමාත් මේ වැඩේ දැන් සෑබෝරගෙන යනවා පුස්තකාලයට මාර්ගයේ අවධානයක් දක්වන්නේ නැහැ බුද්ධ භූතයේ කෙරෙහි අඳුනා ගන්නට බැහැ. ඕ ඥානකේත ඇති වෙලා දැන් ඒක නිසා පරක් බඳ වැඩෙන් ගන්න ඉඳ ගන්නවා පළවෙනි ධ්‍යානයේ සමවදිනවා දෙවෙනි එකට යනවා තුනට යනවා හතරට යනවා හතරෙන් දෙකට යනවා දෙකෙන් තුනට යනවා තුනෙන් එකට යනවා මේ විදිහට ධ්‍යාන මාර්ගයෙන් ධ්‍යානවල ධ්‍යාන ක්‍රීඩාවකේ දුමන මොකද හිතියක් බුදුරජාණන් වහන්සේ මොහොගේ සිට දකිනවා බුදුරජාණන් වහන්සේ අනිත් ඒ අසන්න වැඩ සිටින ඕම් වදින ධ්‍යානවල සමවදිනවා දැන් දෙදනාම බුදුරජාණන් වහන්සේ සුක්ඛකාරක රජතුමා දෙදනාම හතරවෙනි ධ්‍යානය සම්යෝගාකෘතන අවස්ථාව. ඉතින් මේ විදිහට පාස්තිය මධ්‍යම රාත්‍රිය දක්වාම කාලයේදී මේ ජීවිතන දෙවිගෙන යනවා. බුදුරජාණන් වහන්සේ අර සුක්ඛකාරක රජතුමා ධ්‍යානයෙන් නැගිටාට පසු විමසනවා මහණ ඔබ කවරෙක් වෙන්නේද කවුරුන් උදෙසාද මේ සෝජා භූමියට ඇතුල් වෙන්නේ මම දෞත්‍ය භූමිය දැරිතුනේ සම්මන බව දෞත්‍යයන් වහන්සේ දෙවියන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන් ඔබ දැකලා තියෙනවාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම දැකලා නැහැ එහෙනම් ඔබ අඳුරන්නේ නැහැ සම්මා සම්බුදුනේ මම බඳුරන්නේ නැහැ මේ මුත්‍තරත්න ප්‍රාණය තමයි මම හිතුවේ ගමන්නට මේ පිටාවේ සිටින්නේ එහෙමනම් මේ වික්ෂුව වික්ෂුව කියන්නේ ඇත්ත වශයෙන්ම වික්ෂුව රූපයක් තිබුණ නිසා මේ එහෙනම් වික්ෂුවම කැමතිද මා කියන ධර්මයක් අහන්නට ධර්මයක් තමයි මට ඒතරම් අසීරු කාරණාවක් නෙවෙයි මට ඒක අනිත්‍ය කාරණාවක් නෙවෙයි මම කැමති ඔබ කියන දේ අහගෙන ඉන්නට දෙදෙනාම දැන් මේක සමානවත් පිට කෙම්බොක්කාර රජතුමා සිටින්නේ. ඒ නිසා මේ සමාධිමත් මනසටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාතෝ වික්ඛු සද්ධාතෝ අයං වික්ඛු බුද්ධෝ දෙපස්සායතනෝ අත්‍රාගතෝ මනෝපවිචාරෝ චතුරාර්ය විඥානෝ යක්ඛතිකං මඤ්ඤත්වා නස්සවත්තේ මනසමේ කෝපන නක්වාති මානේ මුනිසංකෝති උච්චති පඤ්ඤං නක්කමච්චේ නක්කමච්චේ සත්‍යමන් භූමේ සත්‍යං වක්ඛේ සත්‍යමන් වක්ඛේ සාමන් භූමේ සංසමේලසෝ සික්ඛේයාති අයමුද්දේශෝ ධාතු බංගස්ස බුදුරජාණන් වහන්සේ මේ පාඩේ පළමුව දේශනා කළා. මෙන්න දේශනා කරන ඉවරලා මේ දේශනා කරන්න කියන්නේ කී මාස්තුකාව. මේක තමයි විස්තර මානේ විස්තර කරන්න කියන්නේ කී මාස්තුකාව කියලා ඒක කියනවා. කීවට පස්සේ දැන් මේ එකක් එකක් අරගෙන බුදු පියාණන් වහන්සේ විස්තර කරන්නට පටන් ගන්නවා. මේ ධාතු විභංගයේ ධාතු කියන්නේ විභංග කියන්නේ බෙදෙනවා කියන ධාතු කියන්නේ ඇත්ත වශයෙන්ම ධාතු කොටස් වලට කියන නමක් පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය විස්තර කරමින් දේශනා කරන විට රුක්සාග රජතුමා ධර්ම ශ්‍රවණය අවසන් වෙනකොට අනාගාම ඵලය සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. මේ වැඩලා සිටින්නේ අනුසුතියක් නෙවෙයි මම සොයාගෙන මාතයා යන සම්මා සම්බුද්ධ රත්නය. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා සමාව ඉල්ලන අපි මෙතෙක් කියලා අඳුනා ගන්නට බැරි වුණා බුදුරජාණන් වහන්සේට සමානව වහන්සේගේ ධර්මය මම අවබෝධ කළා මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් කරගන්න මම මහාන කරගන්නේ කියලා ඉල්ලා සිටියා මොහු මේ ජීවිත කාලයේ දවසයි සිටින්නේ සංසාරේ පුරා සමහර විට අෂ්ට පරිස්කාර පූජාවක් පූජා කරලත් නෑ ඒ විස්මහාවේකින් පැවිද්ද ලබා ගැනීමට. ඒ නිසා බුදු පියාණන් වහන්සේ වදාලා එහෙමනම් ඔබ ගිහිල්ලා මහානකමට සුදුසු පිළිකරසාගෙන එන්න අෂ්ට පරිස්කාර සාගෙන දැනුම වර්ෂ පරිස්කාර සත්‍යය යනවා. එදා ගමනකින් විඥාන අර්ථ පරිස්කාර එකක් නෙවෙයි ලක්ෂයක් දෙන්න ගන්නට තිබුණා අනාගතයේ. නමුත් අද ඇයි බොහෝමේ දැකුල් වෙලා කියන්නට හැරලා අනුන්ගේ සර්ත්‍යා හෝ එළිනවා අත්ත පරිස්කාරයක් හොයාගන්නට බැරි වුණා. නමුත් ඔහුට වෙනස් පරිස්කාරයක් ලැබුණා එළදෙනේ. මේ එළදෙන හැමෙන්ලා ඔහුට ඇන්නා ඕකමන ඇවිල්ලා වෙනවා. මොකදකෝ අතීත අකුසල කර්මයක් නිසා මේ විපාකේ දා පළ දුන්නා. මේ පුස්තකාවේ රජතුමා ඇතුළුව තවත් කීපදෙනින්ම එක්තරා කාන්තාවක් අරගෙන සැලයට ගිහිල්ලා තියෙනවා විනෝද වෙන්නට කන්නේ වෙසඳනවා. ඉතින් මේ කට්ටිය ඒ කාන්තාවගේ විනෝදයේ ලබලා අන්තිමේදී කාන්තාවකට කතර නාමයෙන් දෙන්නේ චේතනාවෙන් අර කාන්තාව මරලා තියෙනවා. මේ ඉස්තරාත්මක. ඊට පස්සේ ඒ කාන්තාව යක්ෂණියක් කියලා ඉපදිලා මේ පස් දෙනා මරමලා මරමලා ජාති ජාතියට ගමන් කළා මේ දේශ සියතරයක්ම මේ විදිහට ඕ මහා දේනා රැක්කෙන විදි මේ භවයේ ආරයක්ෂණය මේ හරක් තීජයක් හදගෙන ඇවිල්ලා එනදා සුපසාසන රැතුමා මහා දේනා නාදානන් පරිසරයේ පස්සේ සිටි කියුතුමා බුදුරජාණන් වහන්සේ පස්දාව දාසන අවදි වුණා අවදීලා කල්පනා කළා මම රජකම් වලට වැඩි බව පින්නන්නට ඕනේ මේ ලෝක සත්‍යාවක් කියලා. පවන දැනගත් නිහිතවන්ට පටන් ගත්තා මනෝ රජකහනුවර පුරාම ජීවිතෙන් දැරෙන මෙහෙණි දක්වදා ප්‍රභාතයෝ නීල පීඩාදී ඒ සමනම් ගංග ගලගලා ගලගලා මුළු නගරේම බසාගෙන පැතිරෙන්න පටන් ගත්තා. මෙහෙම පැතිරෙනකොට දිවිතා පරිසමා සෝවාන් වෙලා ධර්මා වූ ප්‍රාතිහාර්ය මොකක්ද කියලා ඒ කාන්තින් සම්මා සම්බුද්ධ රත්නයේ අද මම මේ මන්දරයට ඇදලා සිටිනවා මම යන්නට ඕන ඕ ශ්‍රාවණේ බුද්ධ රත්නයේ ශ්‍රාවණේ කියලා වැඩ සිටින තැන ශ්‍රාවණේ ශ්‍රාවණේ තැනින් බුදුරජාණන් වහන්සේ උතුපිරිවා කුක්ෂාත රජතුමා ගැන ඊට පස්සේ බුදුදාන වහන්සේගෙන් විමසුවා බුද්ධකාරයතුමා ඕ මාර්ගයක් අධිගමනය කළාද අධිගම කළාද කියලා. ඕ රජතුමනි ඕ අනාගාමි මාර්ගයේ සාක්ෂාත් කරා. එහෙනම් මම ඔයාගෙන යන්නට ඕනේ කියලා. ඕ ප්‍රයාගෙන ප්‍රයාගෙන යනකොට මලමිණියක් පොත හමු වුණා බුද්ධකාරයතුමාගේ මලමිණියක්. ඊට පස්ව දෙමිසාවන්තුමා ඒක ආදාහනය කරලා එතන චෛත්‍යයක් කෙරෙවයි කියලා පොත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. ඒ අනාගාමී ඵලයේ ප්‍රශ්නාව උපසාද රජතුමා එළදෙන සුද්ධාවාසයක ඉඳලා සුද්ධාවාසයක දේශිතදී ගමන්න මාර්ගයේ කෙලවර කරමින් රහත් ඵලයේ සාර්ථක කළා. අදත් සුක්ඛසාත ගානස්මා රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් සුද්ධා වාසීක වැඩ සිටිනවා. එතකොට දැන් අපි ධර්මයේ ප්‍රකාශ කරන්නට යන්නේ. සද්ධාතෝ අයං විපූපිතෝ වික්ෂව මේ පුරුෂයා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සද්ධාතෝ ධාතු හයක්. සිතනක ආයතනෝ ආයතන හයක් අට්ඨාරත මනෝ පවිචාරෝ මනෝ පවිචාර 18ක් චතුරාර්ය ඥානෝ යක්කටි සම්මානියස්සවානක් පවත්තති අදිස්ථාන හතරකම උපීක්‍යාට පසුව මමය මගේ කියන අදහස ඔව් කරේ පවතින්නේ නැහැ පැවතින්නේ නැහැ ඉබෙන්නට හැකියාවක් නැහැ මනසවේ කෝපනක්වත් මානී මුක්සන්තෝති මුක්ඛති අන්න ඒ මම කියන මගේ කියන කියන සම්පූර්ණ වෙන නිරුද්ධ කරලා තියෙන දිනාට මොනින් කියලා කියනවා ඊළඟට කරුණ හතරයි කියන්නේ අඥානක්කමජ්ජීය ප්‍රඥාවෙන් ප්‍රමාදයට වැටෙන්නේ නැහැ. පච්චමන වක්කේය උතුම් වූ ශක්තිය ආරක්ෂා කරනවා. සාමයි ජීවේ මනෝමය කෙලෙස් පරිස්සාවේ කෙලෙස් අත්හැරීම දියුණු කරනවා. සම්පූර්ණවතෝ සික්ඛිය සාන්තෝ පදේලා වූ ඉක්මනවා. අයමුද්දේශෝ දහතු බංගස්ස මේක තමයි මා මේ විදිහට කියන්න යන දේශනාවේ මාස්ත්‍රකාව දහතු බංගේ මාස්ත්‍රකාව. දැන් මේ සිංහත් අයට තේරෙනවා ඇති මේකේ තියෙන ටිකක් ගැඹුරු ධර්මයක් කියලා. මොකද එදා පුත්සාර රජතුමාට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ හදවතින් දැකදකා සත්‍යස් වශයෙන් ධර්මයේ තේසිනු සමාධිමත් සිතකින් ප්‍රඥාවෙන් යුතුව ඒ ධර්මයේ ශ්‍රවණය කරන හැකියකම තිබු නිසාම කුක්කුසාට රජතුමාට කියලා දෙනා සෝවාන් මාර්ගය අවබෝධ කර ගැනීමට ඒ එහාට සකදා ගාන මාර්ගය සාර්ථක කර ගැනීමට අනාගාමී ඵලය ලබා ගැනීමට ධර්ම දේශනාව අවසන් වෙනකොටම මේකේ ඉස්තරේ අවසන් වෙනකොටම මේ ඉදිරියට කරන යන දේශනා යම් කෙනෙක් ඉතා පුස්තකාට ලැබුණා අසවාසීන සමාධිමත් සිතකින් ප්‍රඥාව මුල් කරගෙන කියන ධර්මයේ හදවතින් පිළිගැනීමේ දැකදෙස් ඇතිවයි. ඒ කියන ධර්මයේ ඒ වෙලාවකම ක්‍රියාත්මක කළ සමහර විට මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළදීම කෙනෙකුට මාර්ගයක් ඵලයක් සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා ඇති. එසේම වේවා කියලා අපි අධිෂ්ඨාන ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා. එසේ නොවත් මේ කරන ලබන ධර්ම දේශනා මාලාව ඇසීම තුළින් ඇති කර ගන්නා පුණ්‍ය ශක්තිය ඒකාන්ත වශයෙන්ම මේ පින්වත් අයට කවදා හෝ දවස් කෙනෙකුට තැනීමට හේතු වේවා කියන කරුණාසිතක් පෙරදරි කරගෙන අපි මේ දේශනාව පවත්වනවා. එතකොට සද්ධාතුරු අයං වික්ඛෝ පුරිසෝ සද්ධාතුරු අයං වික්ඛෝ පුරිසෝ තී ඉතිකෝපණේතං උත්සාහං සිච්ඡේතං පටිච්ච උත්සාහං බුදුරජාණන් වහන්සේ එසේ වදාළා මේ සත්‍යතරයන් වික්ඛෝ පොතෝ කියදෙක මම යම් කියවන ඒ කුමක් සඳහාද වික්ඛෝ මා විසින් ප්‍රකාශ කළේ ඕනගින්න සලා පඨවි ධාතු වාකෝ ධාතු තීජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු මෙන්න මේ ධාතු හය අරමුණු කරලයි වික්ෂුව මම මේ සත්මාතෝ අයම් වික්ෂුව පිළිතෝ මේ පුරුෂයා කියන්නේ ගෑණිය කියන්නේ සත්‍යයා කියන්නේ මෙන්න මේ 16 දේ කියලා මම ප්‍රකාශ කළේ. දැන් ඉතින් ඕක කියප ගමන් දිවන්නට බෑ. මේ ධාත මනසිකාර භාවනාව දැන් කෙරෙන්නට ඕනේ භාවනාව තුළින් ධර්ම දේශනාව තුළින්. පතවි ධාතුව, ආපෝ ධාතුව, තීජෝ ධාතුව, වායෝ ධාතුව ආකාශ ධාතුව විඥාන ධාතුව. මේක ඉදිරියට අපි විස්තර කරනවා බුද්ධ දේශනාවට අනුකූලවම කරන ආකාරය. ඊළඟට සපස්සාතිනෝ අයම් වික්ඛු පුත්තෝති කියන නිතීකෝ කණේතං උත්තං මුචින්චේ සම්පඩිච්ච උත්තං මේ පස්සායතන හයක් කියලා මම කියවනම් මේ මොනවා කියන්නේ ආයතන හයක් කියලා මම කියවනම් මේ තුනක් වෙනුම තුනක් සඳහා මා ඉතේ ප්‍රකාශ කළාද ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්ක සම්පස්සායතන සෝත් සම්පස්සායතන ධම්ම සම්පස්සායතන ජීවා සම්පස්සායතන කාය සම්පස්සායතන මනෝ සම්පස්සායතන මේ අපේ ඇඟේ තියෙන කොටස් හයක් මේ කියන්නේ අපේ ඇඟයි මේ බෙදන්නේ ඇඟ තියෙන මේ සාමාන්‍ය ලෝක දෙකයි මේ විශ්ලේෂණයකට බඳුන් කරන්නේ මේ ආයතන හයක් තියෙනවා පස්ස ආයතනයේ පස්සේ ඇති වෙන ස්ථාන හයක් මොනවද සක්කායතන සක්සම්පස්සායතන සක්කෝ සම්පස්සේ ඇති වෙන තැන සෝත සම්පස්සේ ඇති වෙන තැන ධාන සම්පස්සේ ජීවා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ ඇති වෙන ස්ථාන මොනවද මේ අපි කාටත් තේරුම් ගැනීමට පහසු විදිහට කියන ඇස කන නාසය දිව ශරීරය මනස මෙන්න මේ හය අරමුණු කරගයි මම මේ විදිහට ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදාහේ විදිහට කුක්කාරයන් මාත කියනවා ඊළඟට අත්තාර මනෝපරිචාරෝධිකෝ වික්ඛු අයං පරිචෝති විකෝපනේ සංස්තං කිංචේ සංපදිතෝස්තං මේ දහ මනෝපරිචාර 18ක් කියලා මම කීවේ කුමක් සඳහාද? විඤ්ඤා කියන්නේ යම් කිසිවක් නෙවෙයි මේ මනෝ පරිචාර දහඩක්. මේ ධර්මයට විස්තර කරනවා. චක්කුණා රූපං දිස්සා සෝමනකත්ථානියං රූපං සුවිචරති සෝමනකත්ථානියං රූපං සුවිචරති උපෙක්ඛානියං රූපං සුවිචරති එහෙනම් රූපේ දැකලා ඒ රූපයේ විමසනවා සෝමනක් සමාගමිය අපිට ඇති වෙන විදිහට සතුටින් යුතුව සුඛ වේදනාවකින් යුතුව එදෙන රූපයක් දැකලා ඒ රූපයේ විමසනා රූපයේ රූපේ ගැන බලනවා සෝමනක් සමාගමිය රූපං අපිට දුක ඇති වෙන විදිහට ඒ වගේම ඇහෙන රූපේ දැකලා උපෙක්ඛාන රූපං සෙයිතති දුකේතු දුකේතු නැති නැතහත් කරන විදිහකට මෙන්න මේ රූපය විමසනවා. එතකොට ඇහැට රූපයක් වුණාට පසු එක්කෝ සුඛ වේදනාවක් දැනට කරගෙන ඒ ගැන විමසමක් කරනවා. එහෙම නැත්නම් මේ රූපයම අරමුණු කරමින් දුක් වේදනාවක් ඇති කරගෙන ඒ රූපය විමසනවා. එහෙම නැත්නම් සුඛ දුක නැති උපේක්ෂා නදහස් වේදනාවක් ඇති කරගෙන ඒ රූපය බලනවා. මේ විදිහේ තමයි අනිත් ආයතන කනට ශබ්දයක් එනවා ඒ ශබ්දයේ අරමුණු කරගෙන සෝමනස් ස්ථානීය සද්දම් උපසද්දම් කුචලති හතර සිටින් විදුව ඒ ශබ්දයේ විමසනවා නැත්නම් දුකින් නැත්නම් නදහස් වේදනාවකින් නාසයට ගඳ සමග දැනෙනවා. ඒ වගේම එක්කෝස් කුලින් නැත්නම් දුකින් නැත්නම් මඳහත් බවකින් ඒක සිතාක බලනවා. ආරම්භ වෙනවා. ඉබට ශරීරයක් දැනවත් එහෙමයි. කයට ස්පර්ශ දැනවත් එහෙමයි මනසට යම් කිසි දෙයක් අරමුණක් එහෙමයි ඒකම අපිට එක්කෝ සුඛ වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් වෙන ආකාරයට ඒ රූපේ අපි ඒ පද්දේ මනස ධර්මවම ධර්මාරම්මණය විමසනවා මෙන්න විමසනකොට ඇහැට කොටස් තුනක් ඒ වගේම අනිත් ඉන්ද්‍රියන් දෙකේකට කොටස් තුනක් තුනක් වුණාට පසු අට්ඨාරස මනෝපවිචාර මනෝපවිචාර 18ක් වෙනවා. මේ 18 නිසා තමයි සංස්කාරයේ දික් ඇතින්නේ. මේ 18 තමයි සිත්යක් වෙන්නේ පස්ස මේ පස්යන්ගේ පද 36ක් 36ක් කියලා. ඒක වෙන සූත්‍රයක බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම වදාළා. එතකොට මේ තුලින් තමයි සංස්කාර ගමන දික්කෙන්නේ. මෙතෙන්දී විස්තර වෙන්නේ ගැඹුරු ධර්මයක් පටිච්ච සමුප්පාද ධර්මයක්. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් තමයි පටිච්ච සමුප්පාදයේ නවත්තන නිවනටපත් කරන ධර්මයක් මතුවන්නේ. ඇත්ත වශයෙන්ම අර කලින් කියපු ධාතු වශයෙන් දැනීමෙන් නිර්වාණය සාක්ෂාත් වෙනවා. ආයතන හය වශයෙන් බැරිමද නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. මේ කියපු මනෝපරිකාර පහකට අනුව බැරිමද අයිකාන්තයෙන් අපට නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මානසිකයේ පුස්තකාගත ප්‍රමාණයේ එක එක අවස්ථාවකදීම එක එක මාර්ගයක් පදයක් ලබන්නට ඇති කියලා. එතකොට අපි දහස් පහය ගැන අද කතා කරන පොඩ්ඩක් තව තැන් වාගේ විතර පාඩයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු අපි මගේ කියලා වෙනමයක් කියලා ආත්මයක් කියලා ගන්නට සත්‍යයක් ඇතිවන්නේ නැහැ. ඒ සත්‍යයක් නෙමෙයි. ඒ නිසාම ඒ ශූන්‍ය දර්ශනය අපට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. පටවි ධාතුව කියන්නේ හද වෙන ස්වરૂපේ පස් ගතිය. ආපෝ ධාතුව කියන්නේ දෙහිදෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය නැත්නම් සෙත් ගතිය. එතකොට හේතුව ධාතු කියන්නේ පස්වෙනි ගතිය වායු ධාතු කියන්නේ මොන දෙන ගතිය මේ සරල දේශනා මේ තුන්වත් ඇයි කියන්නේ මේවා ගැන අවබෝධයක් මේ තුන්වත් ඇයි කියලා කියන එක නිසා එතකොට අපි තුන උදාහරණයකට මේ ගහක ගහක් ගත්තයි කියලා අමු ගහක් ඒ අමු ගහ ගත්තොත් ගහේ කඳක් කියලා උදාහරණයක් හිතන්න ඒ කඳේ වතුර ගතියක් තිබෙනවා සමහර විට ගහ කැපුවට පස්සේ වතුර වැක්කේන නැත්නම් කොත්ත ගැලුවට පස්සේ වතුර ගැටියක් තියෙනවා. ඒ ගහේ සීතල ගැටියක්, උෂ්ණ ගැටියක් ඒ අපි ගත්ත දීපයයි තියෙනවා. ඒක සිඳිනවලු තියෙනවා. ඒ සිඳිච්ච බව තේරෙනවා වතුර ගැටිය ඈත්ලා හොලම් ගැටිය ඈත්ලා නෑ කියලා බවට පස්සේ ආඩපස්සේ දරගෙන අර මේ ගහේ කොටස අර පින්විච්ච ගතිය අඩු වෙන නිසා හැකියලා දර්ශනය පාඩපත් වෙනවා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේක පින්විලා කියන දෙයක් කියලා. ඊළඟට ඒකේ දර්ශනය පොළොවට දැම්මොත් තියෙන පිටින් ටික දිල දිලා දිල දිලා පොළොවට පස් වෙනවා. ඒ පස් වෙන එකට තමයි පස් ගතිය, පටලී ගතිය කියලා අපි කියන්නේ. මේක තේරුම් ගන්න. එතකොට අපි තව උදාහරණයක් ගමු මේ ගහක තියෙන පොළයක් අපි ගන්නවා මේ කුලය අපි කලලා නිරිකනවා. නිරිකනකොට ඒකේ ඉස්ම ලැබෙනවා. ඒ ඉස්ම ලැබීම තමයි කුලයේ තිබුණ ආපෝ ගතිය කියලා කියන්නේ. අපිට කුලේ දැලුව ගමන් මේකේ ආපෝ තියනවාද කියලා වතුර තියනවාද කියලා තේරුන්නේ නැහැ. නමුත් කුලේ කුටි කරලා ගත්තට පස්සේ කල්ලා ගත්තට පස්සේ ඒකේ තියෙන වතුර අපිට පේනවා මෙරිකලා ඉස්මාසී. එතකොට දැන් කල්පනා කරනවා නේ කුලේක වතුර තියනවා කියලා. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ තුලින් අල්ලනකොට සීතලක් දැනෙනවා නැත්නම් ප්‍රශ්නයක් දැනෙනවා. අපි තේරෙන්න ඕනේ එතන සීතල ගතිය තියෙනවා කියලා. ඊළඟට ඒ පොඩියේ දැන් ප්‍රබෝධමත් ස්වરૂපයක් කියන්නේ ස්වરૂපයක් තියෙනවා අපි දන්නේ කොලේ මේ දුමට වැටලා දෙන්නේ ඇතිලා දෙන්නේ අමකොලේ දෙක තියෙනක් සම්බන්ධව බැලුවොත් අපට තේරෙනවා අර සිංහිත ස්වરૂපයේ වේලිච්චේ නැති බව. පොළේ සමාහතට පින්විදවාගේ තිබුණා මේ වෙනකොට කර වෙලා යනකොට අර පින්විච්ච ස්වરૂපේ නෑ ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ වායු ධාතුවේ පොළේ තියෙනවා කියලා. දැන් මේ පොළේ පොළොවට වැටුණා වැටෙන දැන් දිර දිරාගෙන ඉඳපත් වෙනවා ඒපත් වෙන ගැටි තමයි ඒ පොළේ තියෙන පටවි ධර්මය. දැන් තේරෙන්න ඕනේ එක පොළයක් ගත්තත් මහත තියෙන ඒකේ තියෙන පටවි ධාතුව ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. මේ වගේ තමයි මේ ලෝකයේ තියෙන සෑම ධර්මයක්ම. අපි දැන් වස්තුව ටිකක් ගත්තා කියලා. වස්තුවේ පටලී ගතියක් තියෙනවා. වතුරේ පටලී ගැතිය තමයි අපේ වතුර අරිස් බවට පත් කරලා කැටුණාට පස්සේ අතට අවු වෙන තත්ත්වය තමයි වතුරේ තියෙන පටලී ගැතිය. මේ වතුරේ සීතල ගතියක් තියෙනවා නැත්නම් උෂ්ණ ගතියක් තියෙනවා ඒක තමයි මේ කියන සීතල ගතිය. වතුරේ වතුර ගතිය ගැන කතා කරන්න දෙයක් නෑ. මේ විදිහට ලෝකයේ තියෙන ඕනෑම යක්ක් අරගත්තාට පසු අපිට පුළුවන් මේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තීජෝ ධාතුවේ වායෝ ධාතුවේ කියලා ධාතු හතරෙන් මේක මේකට වෙලා තියෙනවා. මේක අමතරව මේ සෑම ධාතු හතරක් සමගම එකට බැඳිච්ච තවත් ධාතු කොටස් හතරක් තියෙනවා. මොකද මේවා නම් ටිකක් පිටින් මේවල නම් ඉන්නේ පුළුවන් ගණනට අපට නෙන්නේ. වර්ණයක් තියෙනවා පාටක්. දහස්ගත්ත, කොළයක් ගත්ත, කොමන් ගත්ත, ඇහැට තියෙන පාටක් තියෙනවා. වර්ණය ඒ ඕනෑම එකක ඒක පවතිනවා. සමහරවිට ඒ වර්ණය අඩු වෙන්නත් පුළුවන්. මේ ධාතු කොටස් එකතු වීම නිසායි වර්ණය හැදෙන්නේ. කියන්නේ අපි ඉස්කෝලේ යනකොට කරලා තියෙනවා මේ පාඩයි රස පාඩයි එකතු කරාම ධම්ම පාඩක් පොතේදී නමත් මතක ඒ වගේ මේ දේවල් එකතු වෙලා මේ පාඩ හැදලා තියෙනවා. මේ විදිහට මේ දහ මේ දහස් කොටස් අතරේ සංයෝජනය නිසා මේ ආකාර පාඩ වලින් මේ ලෝකයේ නිර්මිත වෙලා තියෙනවා. එතකොට දහස් කොටස් වල පාඩක් තියෙනවා. ඊළඟට වර්ණ සංකප්ප කියනවා. සංකප්ප කියන්නේ නාසයට දෙන ස්වરૂපයක්. ඒක සුවඳක් ගඳක් කියලා වෙන්නත් පුළුවන් සුවඳක් වෙන්නත් පුළුවන් නැත්නම් දුබඩක් වෙන්නත් පුළුවන් ඒක තමයි අපි ගන්නේ කියලා කියනවා. සමහර වෙලාවට ඒක එතරම් කිරුම් විදිහට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන් මොකද මේක කියලා තියෙන කොටස් කිරුම් නිසා අඩු නිසා. උදාහරණයක් කියන්නේ ගඳ තියෙන දෙයක් මෙතන ගොඩක් කියලා. මේක මේ විපානාව තුනම පතුරවල පතුරවල පතුරවල යන සිතා පුංචි කැලලක් දැක්කොත් අපිට ඒ ගඳ තේරෙන්නේ නැති එකක්. ඒකෙන් අදහස් කරන්නේ ඒ පුංචි කැලලේ ගඳ නැහැ කියලා. අපේ ගමන ප්‍රසාරය ප්‍රමාණවත් නැහැ කියන්නේ අර පුංචි කැලලේ තියෙන ගඳ සුවඳ දැනෙන්නේ. සමහර විට බලන්නට නම් ඒක දැනගන්නට පුළුවන්. කොහොමගේ ඉව ඒ තරම් ප්‍රබලයි. එතකොට වාහන ගාන වාහන ඕජාවක් කියන තියෙනවා කියන්නේ. මේ විදිහට ඕනෑම ධාතු කොටසක් ගත්තාම හැදිලා තියෙන්නේ මෙන්න මේ ධාතු කොටස් අටින් කියන එක දැනගන්න තේරුම් ගන්න. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒක අතරට අමතරව වර්ණ, ගන්ධ, රස, පූජා. මේවා බාහිර ලෝකයේ මෙලකේ මේවෙන් පැතිලා තියෙන ආකාරය මේ සැදලා තියෙන ආකාරය මේ පින්වත් අයට දැන් තේරෙන්නට ඕන. දැන් මේ බාහිර ලෝකයේට දෙත බැලු විමසුම් ඇත අපේ කෝපස් සංදේශ දැන් යොමු කරන්නට ඕන. මේ අපේ අංග සැදලා තියෙන්නේ කුමකින්ද කියලා. මේ ඇඟින් තියෙන්නේ මොකක්ද කියලා. මේවට වැරදිලා ඉන්නේ ගෙහණයක් කියනවායේ මේ කියනවායේ කියලා ඇයි කියන එක අවබෝධ වීමට මේ ධාතු අතර දහස් අතර ලෙසින්ම දකින්නට ඕන. එහෙම නැත්නම් ධාතු අතර ඒකේ හැඩවලට කියන්නත් පුළුවන්. කොයි හැඩයක තිබුණත් ඒකම හැඩේ මම ඒවා කියන්නේ තමයි දැන් උදාහරණයක් මෙතන වැඩිපුර කාන්තාවක් වශයෙන් අපි තෝපි ටිකක් කඩගෙන බැඳලා ඕකට මේ සැලි ටිකක් වෙන දාලා දුරු කරනවා. එකම තැන හිත එක කොටක් මේකට අහලා තියෙනවා. ඒක ඒ කියන්නේ ඒ පිටිකම අපි හතර සිදියට හරි හිතට හරි කපනවා ඒවට අපි අනුවස්න. ඇත්ත වශයෙන්ම අපි මුතුවට අනුවයි කියලා අපි මුතුවට අම්බලයි කියලා. දෙකම එක පිටියෝනේ හදපු දෙයක්. දෙකේම තියෙන එක ඇදේට අනුව අපි ඒවට ඉතින් උත්පහත් දෙයක් දාගන්න. ඇත්ත වශයෙන් දෙකේම තියෙන අර පඩවියා කෝටි වායෝ කියන ධාතු අතර වන්න ගන්න රසෝජා කියන කොටස් අතරක් තමයි මේක තේරුණාද? එතකොට කොයි ආකාරයෙන් කොයි හැටියෙන් වුණත් කොයි දෙයක් වුණත් මේ ධාතු අතරේ සම්මිශ්‍රණයක් හැර සම්පූර්ණයක් කියලක් නැහැ. දැන් අපි කතා කරන්නේ අපේ ශරීරය ගැන. අප ශරීරයේ දෝමයක් කියලා අපි ගන්නවා, මිනිහෙක් කියලා ගන්නවා. සත්‍යය කියලා ගන්නවා. මේ ශරීරය පතන් දක්ෂින මොනවාද? මෞපසට පහළ වෙනකොටම ඉස්සල්ලාම පිළිසඳ ගන්න අවස්ථාවේදීම මේ ශරීරයේ හැදෙන්නට පටන් ගත්තේ කුමකින්ද? දන්නවා ඇති කුමකින්ද කියලා. ඒවා මොනවද? පස්සියද, දුක්ඛයද, මෙහෙමද, නිමිතද, එහෙම නැත්නම් මේ සංස්කෘත වෙන්නේ ධාතුද? දැන් කල්පනා කරන්න අපි කෙනෙක් ටිකක් ටිකක් කරගෙන යනකොට මොකද දන්නවා. මේකේ වස්තුන ගැටියක් තියෙනවා. ඒක දන්නවා කවුරුද? ඒකේ සීතලක් හෝ රත්නයක් තියෙනවා. ඒක දන්නවා කවුරුද? මේක මොනින්ද පස් වෙන ගතියක් තියෙනවා. ඒකත් කාටත් තේරෙන්න ඕන. එතකොට ඒක කුණීලා වගේ තියෙනවා. ඒකත් තේරෙන්න ඕන. එතකොට එකම සතිකක් වෙන එකක් දැක්කත් ඒකේ තියෙන්නේ මොකද්ද? පසුගිය ආපෝ මේ දේවල්. අපේ රූපත් සංදේ ඉස්සල්ලාම හැදුන ධාතු කොටස් දෙක දැන් ඔය සෙම්වල සතුවල තිබුණ ධාතු අතරට ආදේශ කරලා බලන්න. ඒකේ විදිහට හිතලා බලන්න. සෙම්වල සතුවල මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතර තිබුණා. තියෙනවා. මේ වගේම අපි පටන් ගන්න වෙලාවේ රූපේ පහළ වෙන අංගාවේ තිබුණු ඒ කෙනෙක් වෙන ධාතු කොටස් වල තිබුණේ ප්‍රශ්නයක් තිබුණා ඒකේ. එළෙන ගතියක් තිබුණා වෙදින ගතියක්. ඒක පින්දිලා වගේ තියෙන ගතියක් තිබුණා. ඒක නේද යන පටන් ගන්නකොට තිබුණා. අපි ලැබිච්ච ජීවිතය එතකොට පතරේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ඒක අපිට නැත්නම් අම්මගේ තාත්තගේද එහෙමනම් ඒක අම්මගේ තාත්තගේකට මම කියලා මගේ කියලා ගන්නවා නම් ඒක හරිද වැරදිද එතකොට අපි පටන් ගන්නකොටම මේ අන්න මේ තාක්ෂණයේ ධාතු කොටස මම කියලා මගේ කියලා අපේ නොදැක්කම නිසා මම අල්ලගත්තා. ඒ අල්ලා ගැනීම තමයි දිගින් දිගටම දිගින් දිගටම මෙලෙස අපි අල්ලාගෙන ඉන්නේ. එතකොට අල්ලාගත්තු තැනම වැරදි. හටගත්තු බීජයම වැරදි. ඒ හටගත්තු බීජයේ සත්‍යයක නැති බව මේකට තේරෙන්න ඕන. ඒ හටගත්තු බීජයේ ගුණයක් කියලා දෙයක් නැති බව තේරෙන්න ඕන. ඒ හටගත් දීගේ තියෙන අංශිකයක් මේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ මේක පාටක් තියෙන ඒකේ ගඳක් තියෙන ඒකේ රසක් තියෙන ඒකේ පෝජාවක් තියෙන වන්න ගන්ධ රස පෝජාය කියන ධාතු කොට අට මේවා මම නොවන බව මගේ නොවන බව උත්සමේ ඥානයේ වශයෙන් ඇති කරගන්න මේ ඥානයේ තුලින් මේකෙන් අන්තයට අවබෝධ වෙන්න පුළුවන් එතකොට මේ ඇඟ ඒ විදිහට පටන් ගන්නවා. දැන් මේක වැටෙනවා ප්‍රමාණිකෝලව සිටින විට. කොමසම්ද මගේ ඉස්සෙල්ලා මෞකතේට පහළ වුණ ඒ කලන රූප අවස්ථාව වැටෙන්නේ කුමක් නිසාද කුමක් සංහාර කොටගෙනද? අම්මා ගන්න ආහාර තවත් හේතු තියෙන අම්මා ගන්න ආහාරවල සමාන තියෙනවා. අම්මගේ දෙන්නේ මොන හරි ආකාරයක තියෙනවා දැලේ කියපුවා අම්මගේ මේ කියනවා. දී වල තියෙනවා රක්ණයක්. දී වල තියෙනවා සීතල කුසල තීරුවට හතුව. මේ වැగిරෙන බව දන්නා ඒ සාපෝන්ද හතුව. මේ ඇති ගැටෙන ස්වરૂපයක් තියෙන මේ දැකලා ඇති පස්තින ගැටලා. ඒක තමයි දේවල් තියෙන පටන් ගතිය. මේ දෙන්නවත් මස්මස් නිලවන් කියන ඒක තමයි ආපෝ ගතිය. එතකොට ඉස්සල්ලාම පටන් ගත්තේ පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු වලින් ඒක ප්‍රමාණිකෝල වෙනස වැඩෙන්නට පටන් ගත්තේ බාහිර වශයෙන් ආපෝ පටවි ධාතු වලින් ආපෝ ධාතු වලින් තේජෝ ධාතු වලින් වායු ධාතු වලින් ඒ අම්මගේ මේ ශරීරයේ ඇතිවෙච්ච පටවි ආපෝ තේජෝ වායු ධාතු කොට මමද මගේ කියලා ගන්නට පුළුවන්. අවස්ථාවම කල්පනා කරන්නේ ඒක අකුමම කියලා කිව්වට මමද මගේද කියලා. ඒක නම් නෙවෙයි මගේ මේ යෝෂ බාහිර වශයෙන් ආපුදියා. ඒ බාහිර වශයෙන් ආපු දෙයක නේද අපි මේ මම කියලා මගේ කියලා දැක්ටි. ඒක කල්පනා කරන්න ගැඹුරින්. එතකොට ඒක හරිද? එහෙම ඒක දැක්කම මේක මෝඩකමක් නෙවෙයිද? මෝඩකමක් නෙවෙයි. ඒ කාන්තින්නේක මොඩකම. ඒකකොට ඕන්න දැන් මෙහිදී වැඩි වෙන වැඩි වෙන ඉන්න කවදා හෝ දවසක මාසින් ජීවෙනවා. ජීවනාට පස්සේ මේ ශරීරයේ වැඩෙන්නේ මේ පස්සේ කුමක් ආහාර කොටගෙනද කුමක් හේතු කොටගෙනද. දැන් බාහිර දවසේ අපි ගන්න එළවෙන්නේ ආහාර වලින්, බත් වලින්, එන පාන වලින්, බ්‍රේක් ආකාරමත් මාල් සමාන නෙමෙයි මේවා කොට ඇතුළේ. අපි හිතන්නේ දැන් හිතන්නේ බාහිර වශයෙන් තියෙන බක්තිකක මොනවද කියන්නේ? බක්තිකයක් දැක්කෝ. ඒක මොනවද කියන්නේ? ඒකේ රස්න ගතියක් තියෙනවා. සීතල ගතියක් තියෙනවා. ඒකේ වතුර ගතියක් තියෙනවා. බක්තිකේ වතුර ගතියක් තියෙනවා. ඒකේ කුම්බිච්ච ස්වરૂපයක් තියෙනවා. ඒකේ පස් වෙන ගතිය තියෙන එක මොකක්ද? පිස්පාන් පිටි කරන්නේ. පස් වෙන ගතියක් තියෙනවා. මොනවද ඒක? පස් වෙන ගතියක් තියෙනවා. එතකොට මේ ශරීරයේ මේ විදිහට කොට ගෙනිලා මේ දුක්වට අඩි 6ක් විතර පෙන්වුම් කරන්නේ කුමකින්ද? බාහිර වශයෙන් දැක්කෝ පාදයෙන් වලින් ආපෝයි මුතිගෝලෙන් වාගේ තියෙනවා. එතකොට බාහිර වශයෙන් දැන් හිතන්න නම් මේ භූමියේ ගාවේ දැන් මාස ගන්න කොහොමදී මේ ඉන්න පිළිත කවුරුත් හඳුනන්නේ නැහැ. දැන් මේ කෙනෙක් නම් යාළුවෙලා මගේ මිත්‍රයා කියලා හඳුනා ගන්නවා. මේ මගේ යාළුව මගේ මිත්‍රේ මම හඳුනගන්නේ මේ ඉතිසල මම එයා දන්නේ නැහැ දැකලා නැහැ මේ පස්සේ ආපු කෙනෙක් මම කියලා මගේ කියලා මගේ යාළුවා කියලා අපි දන්නේ දැක්කේ මේ පස්සේ ඇතිවෙච්චි අපේ මේ ඇන්ටනිවිද මම කියලා මගේ කියලා දන්නේ අර වගේ ටිකක් කල්පනා කරලා බලන්න බොරුද ඇත්තද එතකොට මේ පස්සේ ඇති මේ පටවිය ආපෝතේනෝ වලට තමයි මම කියලා මගේ කියලා දැක්කේ. ඒක හරිද ඒක හරිද? ඒක මම කියලා ගන්නවා නම් ඒක මෝඩකමක් නෙවෙයිද නැත්නම් ඒක ප්‍රඥාවක්. සම්පූර්ණයෙන් මුලාවක් නෙවෙයි. දැන් මේ මුලාව තමයි ලතු පහර ගහන් යන්නේ. මේ අපි යන්නේ කුමක් සඳහාද? සත්‍යය විශ්ය මම මගේ කියන හැඟීම මගේ ආත්මය කියන එක සම්පූර්ණයෙන් සුණු විසුණු කරලා යන්නට දැන් මේ අවබෝධයේ මේ කිම්මත්තාගේ හදපුණු මතිනවා නම් සත්‍යය දෙකක් තෙලවෙන්න ඕන. එතකොට මේ සත්‍යය විශ්ේ මගේ ආඥාවක් තියෙනවා මුත්‍යෝ දෝසාරෝ ආඥාවක් තියෙනවා මම කියලා මගේ කියලා යමක් මේ රූපස්කන්ධය තුළ ගන්නද කියනවායි කියන ඉදීම දැන් සුඛක් සැලෙන්නට ඕනේ හරියට හදවත තුළින් මේ ධර්මයේ ඇතුළත. පොත් මේවා දෙකට බෙදලා කරන්නත් මේ මේ අවස්ථාන දක්වන්නට උත්සාහ කරන්න. එතකොට අපි මෞර්තිය උපදිනකොටම මේ උපදිච්ච දීගේ අර යන තිබුණා. අපි කෙනාගේ ලෝකයෙන් මේ ලෝකෙට රූප කොටසක්. එතකොට ඒ පටන්ගත් දේ පස්සයාපු දෙයක් නෙවෙයි. ඒ පටන්ගත් දේ පස්සේගත්තු අම්මගේ ආහාර නිසා නේද මේ ජීවුනේ. ඒ පස්සේ හැදිච්ච දෙයකට නේද අපි මම මගේ කියලා ගත්තේ. උපදිනාට පස්සේ නැවතත් මේක බාහිර වශයෙන් බුද්ධ ගැහෙනවා දුක් වෙනවා උදාර වෙනවා කිස් වෙනවා මහත් වෙනවා ඉස් වෙනවා නේද එතකොට මේ සත්‍යයේ ධාතුවෙන් හැදිච්ච දෙයක් මම කියලා මගේ කියලා අපි දැනගත්තා ඒක සම්පූර්ණ මුලාවක් මේ බව දැන අවබෝධ කරගන්න. දැන් අපි බලමු ගැහැණිච්ච නිමිත්ත කියන සත්‍යය. අනුවාය අන්තනාය කියලා අපි ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වා. එකම පිටිසිකින් කවුරුමට කුඩි කරලා අපි ඒවට අම්බලා අම්බලා කියලා පඤ්ඤාවක් දාගෙන ඒක ටිකක් පහත් පැත්තේ කැවිලා එන්නේ නිවර්තිය. ඒක ඒ පිටිකම ගැද්දිතර අත්තරේම නම් හැටියට ගැපුණා ඒ සමාප අම්බලා කියලා ඒක තමයි කියන්නේ අනිවාර්ය කියලා ඒක ටිකක් උසස් පඤ්ඤාවක්. දෙකේම තියෙනවා දහස් හතර හැද අංකිතයක් නෙවෙයි. දැන් මගේ රූපයේ පිළිමේ රූපේ හැදෙන්නේ කොහොමද? ගැහැණියගේ රූපේ හැදෙන්නේ කොහොමද? ගැහැණියගේ රූපය උද වෙනස් ආකාරයකින් හැදෙනවාද නැත්නම් මිනිහෙකුගේ රූපය වෙනස් ආකාරයකින් හැදෙනවද? වෙනසක් තියනවා නම් තියෙන්නේ වෛද්‍ය විද්‍යාවේ කියන විදිහට අර මන් දන්නේ මේක පොතේ දුරක මට මතක හැටියට හයිද කියලා ගැහැණියක් හැදෙන්නට නම් පියාගේ ධාතු කොටස් දෙකයි මවගේ ධාතු කොටසයි. කොහොමදෙක් හැදෙන්නට නම් පියාගේ කොටසයි මවගේ දෙකයි වෙනම සමෝධනයක් තියෙනවා කියලා වෛද්‍ය පොතවල තියෙනවා. අපි හිතමු උදාහරණයකට මවගේ වට x කියලා මම මගේ පියාගේ වට y x දෙක කොයි y එක කොයි y සමයි. සිගුණේ නම් y දෙක කොයි x එක කොයි y සම ගැහැණියක් සමයි කියලා අනුමත එතකොට මේ දෙකේ මොනවද තියෙන්නේ කොටස් දෙකකුයි එකකුයි එකතුණක් එකයි කොටස් එකක දෙකක එකතු වුණා කියලා මේ කියපු කතාව මම පැහැදිලි කරලා තේරුණාද? ඈ? එතකොට ගේමියක් හැටියට ආදාර වෙන්නේ පිරිමේ සැදෙන්න ආදාර වෙන්නේ අනු කිසිවක් නෙවෙයි. හැබැයි සංයෝජනයේ ටිකක් වෙනස්. මොකද පිරිමේ හැටියට තිබ්බ සංයෝජනයේ භාගය ගේමියක් හැටියට ගේමියක් හැටියට තිබ්බ සංයෝජන වගේ දෙකක් තියෙනවා. ඒ වගේ නෙවෙයි. ඒමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. එතකොට හටගත්තු තැන ගැහෙන්නේ නැහැ සීලෙන්නේ නැහැ. අපි මේ ගැහෙන සීලෙට දෙහිදී අර අන්තලා අල්වා කියන දෙහිදී වදිනවා. එතකොට දෙන්නේ කියන්නේ මේක කොටසක් ගන්නවා. අපි මෙතන ගැහෙන්නේ මාස් ටිකක් දැන් අපි ඇඳ දිලන්න කරන්නේ. ගැහෙන්නේ මාස් ටිකක් ගන්නවා, පිළිමේ මාස් ටිකක් මෙතන ගන්නවා, දෙක මෙතන තියෙනවා. උදාහරණයක් කියන්නේ මේ මාළු කොටසක් කියලා සෝර සෝර සෝර කිසිම මානසිකයි සෝර දෙනකගේ මාන සෝරිය කිසිම මානසික මොකද හිතන්නේ ඒක අර දැක්කම මේක වෙනසක් තියනවාද මේ වගේ අපි හිතමු මගේ නිදිමේ මාත්‍යලට ගොඩනගියේ මාත්‍යලට මෙතන තියෙනවා දෙකේම තියෙන්නේ මොනවද රැක්තරේ මොනවද තියෙනවා ගඳ ඒ වගේමයි රසයක් තියෙනවා දෙකම ඒ වගේ ඕජාවක් ඒ වගේ ඒ වගේ තමයි ඔබ කියන වතර දැක්ම ඒ වගේ වැඩි වෙන ගතිය, ප්‍රශ්නේ ගතිය, දානපත් ගතිය. ඒකට දෙකේම තියෙනවා. පටවියයි ආපෝයි කියන්නේ වායු කොටස් හත. එහෙනම් මේ ප්‍රසෝතකේ පොළොන්නේ ප්‍රසෝතකේ පොළොය අතර වෙනසක් තියෙනවද? නැහැ මේකේ ඇටකටුනේ මේකේ ඇටකටු ගන්නවා. මේවා සමහර විට මුද්දෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්, කොට වෙන්න පුළුවන්. මේ මේ නිදහස් වශයෙන් බලපුවාම මේ කුසිය කරන්නේ නැහැ. අපි හිතන්නේ කොණ්ඩයක් හදලා දානවා කියන්නේ මේ කොටස ගන්න කියන්නේ කොණ්ඩ දෙකක් හදලා දානවා. දෙකක් එකට පොලොත් කියන අපිට මෙයාගේ ගැහණි කොණ්ඩේ ඉන්නේ මේ කොණ්ඩේ කියන ගන්න දෙයක්. මේකත් ගැහණිගේ වෙනස් දීපොසි තෝර නැත්නම් අනිවාර්යයෙන්ම මේක දෙකලා එහෙම කරන්න බෑ. දෙකම ඒ වශයෙන් එකයි. අසුචිතත්පත් එහෙමයි, මෝත්‍රාගතත් එහෙමයි, දේහගතත් එහෙමයි, සැදරගතත් එහෙමයි, දහාරියගතත් එහෙමයි. දැනෙන කුංචේවල් ගතත් එහෙමයි. එහෙමයි. මත්ගතත් එහෙමයි, රැකගතත් එහෙමයි, දබ්ගතත් එහෙමයි. අපේ මේ දෙකක් බලනවා ගෑනි දෙකක් බලනවා මෙතන දාන දත්තික කීවට පස්සේ එනකොට කියන්නේ බෑ මේ ගෑනි දෙකක් මේ මේ දෙකක් කියලා. වයිදී දාන තුන මේ පිළිදෙකට කරලා පරිස්සම් කරයි. එහෙම නෙවෙයි කියන්නේ බලනවා මම දෙයක් නෙවෙයි. ඒ වගේ මේ ශරීරයේ සෑම කොටසක්ම වෙන් කරලා බැලුවොත් එහෙම ගැහැණියක් කියන්නටවත් සීනියක් කියන්නටවත් දෙයක් නෑ. එක එක ආකාර හැදවලට මේ ධාතු කොටස් මෙන්නේ හැදිලා තියෙනවා. ඒකේ ඒකට දැන් දැන් පඨවි ධාතුව අධික වුණොත් ඒක ඕලානිකයි දුරෝපි. පඨවි ධාතුව මුද්ද වුණොත් ඒක සාමකයි මුද්දි. තේරුණාද? ඊළඟට ගුණන් වැඩිනා බඩේ ඉස්සරහට යනවා ගුණන් වලට බඩේ ඉතින් මේකේ බඩේ වෙනදාම බලනවා දැන් මේක බඩේ ඉස්සරහට යන්න පුළුවන් වායු දහස තියෙන එක එහෙමද කියනවා මේ අනේ බඩ ප්‍රමාණය දැන් කියන්නේ මුලින් කියන්නේ දෙයක් නෑ අපේ ශරීරයේ සම්පූර්ණයෙන්ම දහස හතරක් ඒකට අනිත්‍යෝ සම්බන්ධව සෙසු දහස කොටස් හතරකින් නිර්මිත වෙලා තියෙනවා මේ උදාහරණයකට දැන් අපි හිතන්නේ මේ කොටසක් එකක් අරගෙන ඒක කියලා මෙන්න පූර්ණ කරලා මේ කොටස් කරන මෙන්න මෙන්න පූර්ණ. මදින මදින කොටස් කියලා කියලා පූර්ණ කුංචි කෑලි කෑලි කෑලි කෑලි අපිට දක්වන්නට පුළුවන්. මේ කෑලි එක තුලා තියෙන තැනසා නේද මේ මේ කොටස් වශයෙන් තියෙන්නේ. දෙක කරන්නේ. දැන් දස්තෝත්තර මහතුරු දක්මනින කොටස් බණන තැන් වල මේ දස් ගානක ගානවා. ඒ කරවන්නේ එතකොට කුඩු වගේ. මේ කුඩු ටිකේ තුල තමයි අර පාන්ති ටික කුඩු කරලා කියන පාන්ති ටික දැන් ටිකක් දානකට පස්සේ ආපෝ ධාතුව දැම්මට පස්සේ මුලි වෙනවා. ඒක මේ මුලින්ම පොත්තේ තියෙන පැතිය අර කුඩු පැතිය ආපෝ ධාතුව එකතු වෙන නිසා කැටි වෙනවා. දැන් බලන්න මේ පොත්තේ ආපෝ ධාතුව තියෙන ආකාරය. තේරුණාද? නේ දැන් ආයතනයක් වෙනවා දැන් පාන්ති ටිකක් නෝනෙලා ඒකට කැණ ටිකක් දාමුට පස්සේ කැණ ටික ඒක පොඩි කරලා සෙට්ටානට නැත්නම් සිමින් ටිකේට වතුර ටිකක් දාපුවාම සංකාරය කැණ ටික හැටියක් බවට පත් වෙනවා හැටියක් බවට පත් වෙන මුකින්ද අර වතුර ගැටේ මුකේක පොඩි පොඩි කැලේකට එකට ඇලෙනවා එතකොට සිමින් ටිකේ තුල වතුර තියෙනවා මේක තේරෙනවා අන්න ඒ වගේ මේ නිරපොත්ත අපි ජීවිතයෙන් පුංචි කොට පුංචි පුංචි පුංචි කොටස් වලට එතන දහස් ගොඩක් තියෙන කුඩු ගොඩක් මේ කුඩු ගොඩ ඇලිලා තියෙනවා වතුගෙන මේක මේ විදිහට තියෙන නිසා අපි මේකට නිරපොත්ත කියලා කතා කරනවා නමුත් සත්‍ය රැකීමේ පොත්ති කියලා දෙයක් අපිට ගන්නට නැහැ අර කුඩු ටික බොහොම කරලාගත්තට පස්සේ අපි දෙක මේ පොත්තක් කියලා දෙයක් නැති බව දැනගන්නට පුළුවන් වෙනවා. දැසකත් අපි මෙතන කියන එකපත් කරනවා සුදු කරනවා පිටි කරනවා. ඒ පිටි කරපුවාම මේ තීරණය කරනවා පාස් කළා. ඒකත් ඇලෙන්න තියෙනවා වස්තු පොඩකින් හොලන් වෙන සිම්බිලා තියෙනවා. දැන් තේරෙන්නට ඕන නැහැ කියනවා තමයි මේ ශරීරයේ තියෙන කොට හැම එකක් පුරාම ධාතු හතරක් තියෙනවා නැත්නම් අටක් අර නිබෝධ මහත්මයා කියලා කියන පොත්වල සමහර වන්න ගන්නවා සෝයා සිහිනේ කොහොමද කියන්නේ. මේ ශරීරයේ කෑම කොටසක් නම් දැන් හිතන්න අපි වස්තුවේ සංගෝපු හෙද්දක් තියෙනවා. හෙද්ද දැන් මොන වතුරෙන් සමවල දාලා තියෙනවා. දානකොට ඒකේ රක්ණයක් තියෙනවා. වතුර ගැටියක් තියෙනවා. ඒකේ පාට ගැටියක් තියෙනවා. සම්බුදුන් වහන්සේ මේ විදිහට කියනවා. දැන් මේ වතුර වාසනේ යන හැටි අවබෝධ කරනාට පස්සේ කෙනෙකුට බලන්න පුළුවන්. ඒ දෙන්නේ ප්‍රාණ වතුර දැක්කේ ඉස්සද්ද. අපි හිතන්නේ මේ මුළු ඇඟම අරන් මේ සම්පූර්ණ ප්‍රතිදම් කරනවා වගේ නිරතනවා. ඔක්කොම වතුර කොටස් අර හේත්ලි කියන වතුර කොටස් අහකට යනවා. මුළු ඇඟේම තියෙන වතුර කොටස් අහකට යනවා. සම්පූර්ණයෙන්ම මේ වතුර කොටස් 11කට ඉන්න සර දෙන්නේ කොහොමද මේක? අපි දැන් මෙතනදී කරන්න පුළුවන්. එතකොට මේ කොටස් හතරට මේ ඇදලා තියෙන ආපෝදාතයෙන් එම් වතුර ටික සම්පූර්ණ එක බිඳුවක්වත් නැතුව අහකට ගියොත් මේකට ඇදලා තියෙන්න බෑ අර කුණිමිති කුඩු ටික ඇදලා තියෙන වතුර දැක්කම වතුර ටික ආවම ගියාට පස්සේ කුණිමිති කුඩු එතකොට මේක නා කුඩු කුඩක් එහෙනම් ඒක ඉඳන් කවුරුද කියලා තියෙනවා මේක අපිට රූපයක් කියලා පෙන්වන්න කරන්නේ මේ විදිහට ගෑනියක් කියලා නියෙක් කියලා පෙන්වන්න කරන්නේ මොලේ සංස්කාර හැදවලට මේක මේ විදිහට වෙලා තියෙන නිසා. මේක අකක්ෂය, මේක සකුලක්ෂය, නාට්‍යක්ෂය, මොලේ සංස්කාර නන්දනන අපි මේවට කතා කරනවා. අපේ ඉස්සේ තියෙන දැනගන්න මේ අටගත්තොත් මේ අටේ තියෙන උද සම්පදේ බලවලා අපි මෙන්න පැත්තට දානවා. දැන් පරිදි අන්තරේ කියන්නේ අන්තරේට අපි අත කියන්නේ අන්තරේ පැත්තකට දෙන්න. දැන් කියන්නේ මාස් කැරේ පිටයි නහල් පිටයි ඇට පිටයි. දැන් හිතන්න එන්න මාස් පිටක් බලවලා බුමුණවා පැත්තකින් යනවා. මාස් වලට කියන්නේ අපි නහල් පිටක් බලවලා පැත්තකින් යනවා. ඒකට පැත්ත කියන්නේ ඒ නාමයෙන් කියන එකත් ඇත්තම හැම කොටසම තියෙන මොනවාද පටවියාපු ඊළඟ තියෙන එකකට ටික. අද අපිට මේ මොනවාද උත්සවයෙන් එන්නේ එකකට දෙන්නේ නැහැ නේද? කොන සංකල්ප දාලා මොකද කරන්නේ? මේ එකකට වල තියෙන මොකද්ද? පටවියාපු තියෙනවා. එතකොට අත කියන කතියේ තියෙන හරිද වැරදිද? ඇත්ත වශයෙන්ම එකකට ටිකක් ඒක වශයෙන්ම මාස් ටිකක් ඒක තුළින් ගමන් කරන ආහාර ටික, නිල ටික, තවත් දේවල් තියෙන පුළුවන් මේවල උදුම මන්දලේ තියෙනවා. අංකදේ කියන්නේ මොකද්ද? ඒකට වෙන ඒකට අට කියන සංඥාව ගුණවා මුලා අට කියන දෙයක් සත්‍යයක් කියන්නේ ඕවගේම තමයි කකුල කියන්නේ ඔය වගේම තමයි බඩ කියන්නේ පපුව කියන්නේ කොයි නම් දෙයක් කොයි නම් කොයි නම් කියන කතාවක් මුළු ශරීරයේම දැනෙන පැතුරුව හැදුවොත් මේ ශරීරයේ කියන සංඥා නොඑකේවා කියන සංඥා ඔක්කොම බොරු බව අවබෝධ වෙන්න ඕනේ. ඒත් දක්වලට කෙස් කියනවා, ලොම් කියනවා, මේ කියනවා, දත් කියනවා, සාම කියනවා, නහර නොඑක නම් දාලා මේ විදිහට අපි කතා කරනවා. කොයි නම් කොයි විදිහට කතා කරලා සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන්නේ අනිත් අපේ මෙන්න මේ දාහක හතර අපේ කියන මොලාවට මේවට නොඑක නම් දැනනයි කියලා දැන් අවබෝධයක් ඇති වෙන්නේ ඕනේ. එතකොට දැන් අර හෙද්ද දීපවගේ මේ මුළු ඇඟම නිවිසල වතුර දැකලා අයින් කළොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම ඉතින් මේ කියන්නේ සිංහිවා කිසි ගොඩක් නේ වතුර දැකලා ගිහිනවා. මේක පොළකට කියනවා තැන තැන් වල මේ සෑම තැනක් පස්සෙම ආසක් තියෙනවා. ආකාශය ආකාශය කියන්නේ දෙකෙන් පාඩම් කියන එක නෙමෙයි අපිට මේ විදිහේ දේශනේ අහක තමයි කිසිවක් නැති මේ අදහසක් අහක තියෙනවා. මේ අත් දෙක මේ මිස්තර මේ අතයි මේ අත් යකාතයි ඉදාතයි අතර පරතරයක අහකයි තියෙනවා. දැන් මේපා අහක කියන්නේ ඔබ කියන මේ පාඩක තේරිය. ඒකකොට මේ මොන ඇඟ පුරාම මේ 14 අතරට අමතරව අහසක් තියෙනවා. බඩේ ඇතුලේ කුහරයක් තියෙනවා. නාසයේ ඇතුලේ කුහරයක් තියෙනවා. කන් ඇතුලේ කුහර තියෙනවා. මේ ඇඟ පුරාම රෝම කූප කුහර තියෙනවා. මුළු ඇඟම නිවදේ පවන්නේ රෝම කූප කුවරවලින් දැයිලා අර සදාගේ දුක කරන කන්නාන්විතින් ලැබුවොත් ඒක අපිට බලා ගන්නට පුළුවන්. ඒ කුවර තුලින් තමයි මේ ධාර්මයේ එන්නේ. එතකොට මුළු ඇඟම පුරාම වලින් පිළිලා. ඒකට තමයි අපි කියන්නේ මොනවද බලන්න කියන්නේ. වායු. ඒක තියෙන පුරදෙක කියන්නේ මොකද්ද? ආහාරය කියලා. දැන් බලන්න මේ ආශ්‍රය මේ කියන පිට තියෙන ආශ්‍රය. ඒ වගේම අපේ ඉන්දියාවේ තියෙන ආශ්‍රය මේ දෙක අහස වශයෙන් එකක්මද දෙකක්මද දෙන්නේ. දැන් කඩකට තියාගෙන ඉන්නවා අපි කොල්පකවල් වහගෙන. සතක් අරින්න. අරපු ගමන අර බාහිර අහසයි කට ඇතුලේ තියෙන ආහාර දෙකම එකක්. මේක දෙකම එතකොට කට මහකන්නට අරින්න ඉස්සෙල්ල බාහිරකින් තිබුණු ආකාරයමයි කතා කරන්නේ. එහෙමයි. එතකොට මේ ශරීරය ඇතුළේ තියෙන අහසයි බාහිර වශයෙන් තියෙන අහසයි අහස වශයෙන් එකයි. මේවා පස්සේ විස්තර කරන්නට සිදුවෙනවා. මේ 15 තමයි අපි අද